තියෙනවා. මම තුනක් කරලා දැන් බොහෝ කාලයක් ඉස්සේ මම ස්ථානීය භාවනා කරනවා. සමහර කෙනෙක් මේ භාවනා කරන සාර්ථක අධ්‍යයනය ලැබන අතර තවත් සමහර කෙනෙක් කිසිම අධ්‍යයනයක් ලබන්නේ නැහැ. මේ හේත පොඩ්ඩිලාගේ සංකාන තුළ මොනතර පරිපාලනීය ධර්මයන් වැඩිලා ඇති ආකාරය සහ නැතිලා ඇති ආකාරය අනුව ඒ සිදුවන. මොකද පරිසම්පන්නය ධර්ම කියන්නේ නිවනට හේතු වන ධර්ම නිවන අවබෝධ කිරීම සඳහා අප විසින් අනුවර්තනය කරන සිදුවීම් ධර්ම. මේ මොකද පරිපාලනය ධර්ම වැඩි සාර්ථකන්නේ සිටියකට ලැබුවා අන්දහට සාර්ථක කරගන්න හැකියි. අන්දයක් සම්බන්ධ බුදු පියාණන් වහන්සේගේ ආවල කුස්මඩු කර මහණෙනි අවුරුදු 12ක්ම ගත වුණා. අද සෝවාන් වෙන පබ්බේ අවුරුදු 12ක් යනකම් මොකද අවුරුදු 12ක් යනකම් අනහන්සේ කාම ස්වාමීන් වහන්සේට යථාකාර භාවනා කිරීමෙන් ආනාපාන පිළිබඳ භාවනා ගැන දේවා. මේ මොහොත පරිපාලනය කරන වැඩ එක්ම සාමාන්‍ය ස්වාමීන් වහන්සේට දෙවෙනි පාරමී පුණ්‍ය සත්‍යයක් කියන්නේ කරන විසමකවත් මෙපාන සාස්ත්‍රාසන්න තිබෙනවා. මෙන්න විමුක්ත පරිපාලනය ධර්ම හොඳට වෙන්නලා තියෙන අයට එකමනස මෙපාන ධහක සාස්ත්‍රාසන්න පුළුවන්. ඒ අය සිතාවිනාකක් කියන ඉක්මනට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ අය තමයි උද්දේශ සංවේදිත සංවේදක පොත්වල දැක්වෙන සාසනික කාලයකදී නිර්වාණ අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. තවත් සමහර අය නාමයෙන් ධනලාභයට බොහෝ කල ගත වෙන නිවන අවබෝධ කරගැනීමට ඒ තමයි නිවිය කියලා සම්බන්ධයි. සමහරට අවුරුදු 10ක් සමාන වුණාට සෝවන්නේ. 10ක් සමාන වුණේ අවුරුදු 20ක් පහළ සමහර දවස් 50 60ක වයසට ආවම මේ මේ විදිහට බලනකොට මේ ගානලා දිනාවෙන් දීපානේ සාර්ථකවම සිද්ධ වෙනවා. එනිසා මේ භවනාවේ සාර්ථකකම ලැබෙන මහසෝල මේ තුන් වසරේ උත්සාහය අතහරින්න එක. මන්දෝත්සාහය වන එක. සිත් කලකිරවා ගන්න එක. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහය අපතිවන්නේ නැහැ. කවදාම දවසේ පාස්කප්පා තමයි බලාපොරොත්තු වෙන විදිහම ලබා ගන්නට සාර්ථක කරගන්නට උපයන හැකියාවක් නිසා මම දවසේ පරිපාලනය ධර්මා කියන එතකොට තියෙනවා පංචම ප්‍රවේශය නැති බහින් පහ. ඒ හින්දු ධර්මපරයේ අභිවර්තනය කරන කෙනෙක් කියනවා සංස්කාරගත යුතුය. අනුස්මාන දෙස්තරේ යන එකතමාන සංකේතය. සත්‍යඥාන, නිරෝධ ඥාන, සත්‍යඥාන, සමාධි ඥාන, කර්ම ඥාන. මේ සම්පූර්ණයෙන් සම්පූර්ණ පාඩය. මේ ඉන්දිය දාන පහක් තිබෙනවා මහන්නේ මොනවා දේ ඉන්දිය දානම සංස්කාරේන්දියක්, නිරෝධේන්දියක්, සත්‍යේන්දියක්, සමාධියේන්දියක්, ප්‍රඥාවේන්දියක්. මේ සංකෝපයේ ප්‍රවේ සංකල්පන නිර්වාණ මහත්කම් බහුලකපත්තා වික්ඛෝ ආස්වානාකාරාමෝ සිතුවමස්සේ පඤ්ඤාවමස්සේ දිස්සේ වදනේ සාමබිනා සත්‍යපත්තා උපසංකල්පය විහෙරති මෙන්න මේ ඉන්දිය ධර්ම සහ මහා නිවන් සිදුවවලා වෙයි සිටින්නේ බහුලකත්වය බහුලකත්වය බහුලතා කරනවා නම් බහුලීකරණය කරනවා නම් නැවතන සිදු කරනවා නම් ඔබට මේ ජීවිතයේදී අධික්‍රිය ධර්මයේ මේ ජීවිතයේදී අවස්වානන් කරන ආසන්තියෝ මහත්මයන්සේ පුරාණ ආස්තපක්ෂියක්ල ඒකෝමත්ින් පන්නාවන සම්මතේ ප්‍රෝණස්ස සංඥාවේ නවාතුවන මේ ජීවිතයේ වාසිකාන්ත හැකියාවක් ලැබෙනවා ඒ සංඥාවෙන් සිද්ධාන්තව සංහාසයේ විවහාරක පරිසිත හේතුන මතේ කියන රහතන් වහන්සේ කෙනෙක්ම පවස්නා නිමුක්තිත. එතකොට අර ඒ මුලික ගන්න පහේ ප්‍රවචනය මතයි ඒක සිදුවන්නේ. මේ සංකෝපිතේ සංකලන නිවන සමාන්තරව රක්ෂා වරහන් හොති. සතෝ මුතරේ යන අනාගාමී හොති අසෝ මුදිතරේහි සකදාගාමී හෝති අසෝ මුදිතරේහි සෝතාපන්නං හෝති මොනෝමයේ ඊයේ ගමන පහ සම්පූර්ණ නැතිව කරවන ඕකේ දහන භාව ලැබෙන ඒක අනිතරණය යම් කිසි කෙනෙක් වුණේ ධන ලැබුණා නම් ඔබට නාගාන සංස්කෘතිය දාසය ගන්න පුළුවන් අසෝ මුදිතරේහි දීකත් අනුනාමයේ ඊයේ ධනවානේ අනුරක්ෂණය ඔබට අත්දැක ගන්න පුළුවන් අසදාගාමී හෝති සතෝ මෙතේ විකසන සෝනාමය හස්තුන ඒ කියන්නේ මේ ධර්ම පහේ කොටස වැඩිමත් භාවයක් තිබුණා කියලා කල්පනා කිරීමටයි මා උපාසකෝ අනාගාමී නාය පස් දෙනෙක් ඉන්නවා අනාගාමී නාය කොටස් පහකට බෙදන්නට පුළුවන් ඒ කොටස් පහේ වේගයන් පවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම අනුව සිදුවන බව ඒ සෝතයෙන් බුදුහාමර වදාරනවා ඒ වගේම සෝවාන් වෙන පොත්වල සංදීනක් තියෙනවා. කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොටස් තුන වෙනස් කොනක් තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මවලදී තියෙන දීවන මත. සමානව සෝවාන් නම් එතකොට නැවත උපදින්න මනස ලෝකවල බුදුලෝක ඒ ඊළඟට වෙදී ඒකාන්තම අවස්ථාව. ඒක බින්දු කියනවා. සමානව ඉන්නවා සක්සත්තරණ කියන ගම ආත්ම හතක්ම මනස දිවි ලෝකවල කල්පරලයි ගන්නවා. සමහර අයම ඊළඟ ගමනේදී නෝරුදාන්දී මේ කාරණාව අවබෝධ කරගන්න ඕන. ඒ ඒ අවස්ථාවේ විදිහට ගයක් සම්පිලවන්නේ මේ ධර්මයන් දේවන සම්මත. අනාගාමී යෝන බස්ම ලෝකෙට ගිය ගමන්ම සුද්ධාවාසික උපදින ගමන්ම පහත් වෙනවා. බස්නම් සාහිත්‍යයේ ශක්තිය තියෙන අනාගාමී කියන බස්ම ලෝකයේ සුද්ධා වාසයේ තිබිලා බොහෝ කල්ප සාහිත්‍යයේ ශක්තිය කියනවා. අසංකාර පරිණිබ්බාය සංකාර පරිණිබ්බාය රෝපණය තව කොටස් දෙකක් තියෙනවා. ඒ පහලක් නැතුව මම ගන්න පුළුවන් රහත් ඵලය ලබන්න පුළුවන්. ඒ පහ අරගෙන රහත් වෙන්න පුළුවන් අයිතියි. සමාන සමාගාමී ඉන්නවා බන්නේ ලෝකයෙන් බස්ම ලෝකයට ගමන් කරන අපලස්සා බස්ම ලෝකයටම ගමන් කරන තමයි සංස්කෘතික සංස්කෘතිය මේ සියලු වෙනස්කම් සිදුවන්නේ මහණෙනි ආශිර්වාද කරනදී මේ ඉන්දිය ධර්මයන් දීපේ සුබලයන් විසින් බලා ප්‍රතිපාකාරී අනුව කියන කය බුදුදානන් වහන්සේ මේ සියලු බඳා. ඒ නිසා අපි මේ ඉන්දිය ධර්මයන් වඩා ගමන් කරගන්න ඕන. අපේ සංහිතියට මේ බොහොම වැඩි නෑ. ඒක අපි දෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් මගේ ධර්ම වැඩිවෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයෙක් හරි. අන් සෑම කෙනෙක් විසිනේ. සම්මා විද්‍ය ප්‍රතිසමාන පනවා කියන ඉන්දිය ධර්ම පහම බලන්න ඕනේ. සෝවාන් පුද්ගලයෙක් සිටිනම් ඒ මහා විශ්වකම් කෙනෙක් සිටිනම් අර සංඝා වැඩිම තවත් කරනවා ජීවිතයේ සත්‍ය සමාජයක් සත්‍යය කියන ඉන්දිය ධර්ම මහා ප්‍රේම කියන දුක්ඛ ධර්ම අනාගාමී කෙනෙක් වත් ඒ සමාව හිතවන්න ඕනේ. එම නිසා මේ හේතේ ධර්ම ගැන අනාගාමී අවබෝධයක් ඇති කරගෙන ඒ හේතේ ධර්ම ජීවන ක්‍රමයට මොන තරම් හේත තරම් උත්සාහ ගන්න ඕනේ. මොනවා නම් අපේක්ෂා කරනවා නම් මේකෙදී හෝ කවදාකදී හෝ මොන නිකන් නිකන් සාර්ථක කරගන්නට අපේක්ෂාවක් තිබෙනවා නම් එසේ කටයුතු කරන්න පුළුවන්. ගුණාත්මක සංවාදාරී කරන සතමන්ත දෙකේ සම්බන්ධය. මෙතනින් දෙන්නේ කොහොමද ගුණාන. ඔබ දෙකේ සංසම්බෝධ කරනවා. අපිට දෙකේ විකෝ කරනවා සංසාරික පාරකට බෝධි ආදී වශයෙන් දැක්කේ. විතර ගන්න අවශ්‍ය කිරීම. භාවන ආත්මයේ සම්බන්ධකම් දෙන්නේ අසුරව ප්‍රසාදය අනන්ත ප්‍රසාදය ලක්ෂ්‍ය ගෞරවය. සත්‍යාවක් කියන්නේ. මේ සත්‍යාවක් නැත්නම් මේ රූපාන්තයට සාර්ථක කරන්න බෑ. මේ වන්දන ඉස්සරම දැන් කොහොමද කරන්නේ මට නම් මේ සංස්කාර තිබුණා කියලා. ඒ සංස්කාර තිබුණාට මනස්මය කියන අනුව සංස්කාරව දෙලෙනවා. සංස්කාර උත්සාහ කරන කාරණා. එන්න පහක් වෙනවා. එන්නේ පරිස්සම කතාවක් හනුමාන පරිස්සම කරගන්න ඕන කියලා. මෙසේ පරිස්සම කතාවක් සංස්කාරයේ උත්සාහයෙන් ඉගෙනා අනුවදී ඉගෙනා ඒ ක්‍රියාකාරයෙන් දෙවියන් වහන්සේ පවත්වාගෙන යන කෙනා අනුමාන කරකවලට ඔක්කොම සත්‍යයක් නැහැ. මේ සද්ධාව යතන පස්සට ඔබතුමාගේ සෝවාන් දිවිලෙ සම්මයි. බුද්ධයාගේ සත්‍යතාවය සම්මාන කරකෝටි ගන්න සත්‍යතාවය සම්මාන කරකෝටි සංඝයාගේ සත්‍යතාවය සම්මාන කරකෝටි කියලා සෝතාපට්ටි වන වචන විතර ගන්න මහසුදස්සය වෙන විතර ගන්න මහසුදස්සය ගන්න කියන සංකල්පයෙන් කියන නැත්නම් සම්භාරතෝවන් මොකද තිබුණා අනාදී සංඝාව වල කෙලෙන්න ඇත්ත මනස ඉස්සරහින් දෙන්නේ පුළුවන් තරම් සංඝාව වර්ධන ආකාරය මතකයට ගන්න ඕනේ. දැන් සංඝාව යටි යමදක්කම අවබෝධ කරගන්න ඕනේ. ඉතින් බඩගිනින් වයින් තමයි සංඝාව සංඝාව වැඩි දියුණු වෙන ආකාරය මත කටයුතු කරන්න ඕනේ. කොහොමද කරන්නේ කියන්නේ වැඩිමනේ කටයුතු කරගන්න ඕන මේ අසවල් කියන මේ පාට අදින වශයෙන් සම්බන්ධ වශයෙන් නම් පිටානවා කියලා. මාර්ගය සම්බන්ධව සම්බන්ධය සම්බන්ධයි. අදින කියන භාවතන කියන වෙනස් කරලා තියෙනවා. සත්‍යව ඇති වෙන ආකාරයෙන් මනසකාර නරකමකට නිමිති වීම තුන. සත්‍යව දිනවල මතුවපහත් කියන්නේ සාධාරණේ නාකාර දුදුන භාවනාවක් නෙවෙයි දුදුන භාවනාවක් නිතර නිතර යොමු කරනවා භාවනදින භාවනාවක් සංවේදන භාවනාවක් කණිත කරන්නේ කොහොමද අප පොඩ්ඩක් සම්මදේ බුද්ධ බුදුනාමල දේශනා කරන ඒ සම්බන්ධයෙන් මෙයාගේ සිත්නේ දින කරලා දින කරවන්නේ නැහැ විශේෂයෙන්ම බුදුදාන මහන්සිය කියන සමදීනවා වැඩිපුරම ආකාරයෙන් ගන්න බුදු ගුණ තියෙනවා නම් සම්බන්ධ වෙලා ඒ බුදු ගුණ නැත්නම් කොහෙන්පත් කරන්නට ඕන. සංකීර්ණකමකට අපෙන් සම්මා සම්බුද්ධ කියන ගුණය තුලින් ඒ ගුණ ඉතිපත් කරන සද්ධාන අධිපෝදනවා නම් අධිපෝදනවා නම් අනිත් බුදු ගුණ වල සමා ඒ ගුණම නැවත නැවත සැකල ප්‍රගුණ කරගන්න ඕනේ. මේ ආකාරයෙන් බුදු කෙනා පිළිගන්න හෝ සාමදින පිළිගන්න හෝ සම්පූර්ණ පිළිගන්න හෝ නැවත නැවත ඒවා අපි දිනු කර ගන්න පුළුවන් අපි දැනගන්න ඕනේ අපේ ශ්‍රද්ධාව සාසාව දිනු කර ගන්න. සරණ ශ්‍රද්ධාව කියන්නේ ඊළඟ පාඩක කරන බව. ඒක තමයි කොහොමද කියන්නේ පරිපූර්ණ කිරීම ගන්න. ඊළඟට මේ ශ්‍රද්ධාව දිනු කර ගැනීම අත්මය කල්පනා නැති කුසලයන් පරිවර්තනය කරන්න. අයන සද්ධාව නැති කුසලයන් නාස්තන කරනවා. සද්ධාව කියන කුසලයන් නැති කරන්නේ. සද්ධාව ඇති කරගන්න ඕන කියන නැගුණ භාවය සිටිනවා. සංකල්පන ස්වභාවය නැගුණ භාවයක් තියෙනවා. ඒක හැම අන්තිමකමකට අවශ්‍ය කරුණ තුනක්. යන්නේ ගන්නාත්ම කියන ක්‍රමවල අවශ්‍ය කරුණ තුනක්. ඒ කියන්නේ ඒකට පොතේ දාන ආකාරයට අපිට නොකිරීම ඒ වෙනසේ වෙනස දාන දේන ඇති මාක්ෂේ වෙනසේ දාන දේන කරගෙනමත සිිතේ ඇති මනසේ හවක් තිබෙන එක. මොනිටේ අපකටක ගමන. දිනෙන් අසුරකට නැතිවම කපේ සම්භාව වැඩි වෙනවා කියනවා. මේක නිතියක් තකන් වැඩිනවා. ඒ වගේම අත්හැරිය සංකල්පයෙන් සංඝහදනා කියලා බලවලා ඉන්නේ ඒක ආරම්භ මෙතනකට මහාකාරණා. අපේ සංඝාවෝ නැති යම් කරුණක් සම්මිතින් විදකම අපේ සංඝාව සංලක් කරනවා. එනිසා අපේ නැති වෙන පස්සේ දිනක පාඩම් නැවතම කටයුතු දෙන්න පුළුවන්. එම නිසා අපේ සංකාමකට මේ සංස්කාර අනිදී සංකාර බලන උන්සම් දුක උන්සම් දුක වලින් ගන්න අපේ විමසීමක් කරලා මේ සංස්කාර යොමුන ආකාරයෙන් සතුටේ සාමික වන. ඒකේ තියෙන සමානයෙන් යහපත සිදුවන දෙයක් නැත්නම් සංඥාට කරන කොට නැත්නම් බලන්නට බුද්ධ ධර්මයේ කරන කාරණා සමාන්‍ය සංකල්පයේ යෙදෙන වේදින වන දින කරගන්න සමාන්‍ය ලැබෙන්නේ සඳහා අවශ්‍ය කරනවා. එනිසා සමහර දින කරගෙනමත ලෝකින් අතර අද අදිනවසම කරවාලෙක විදුලි බලනවා කියනවා. අපි මේ දේශනාවක් ඒක මම අනිකාවම කියනකොට මම ලැබෙන්නේ නෑ. මේ වගේ සත්‍යවත්තාට තියෙන මොනවද ගන්න තමයි අලුතින් නම්බරිය. අපලන්ත දුක්ඛේ දෙවියන් ගැන අපදමන නිවැරදි කියන්නේ. ඒක දුක්ඛේ අරසාවකෝ ආරම්භයේ ආරම්භයේදී නිවති අනුස්කම්මානං අසුමානං ධම්මාන අනුස්පාදාව. උක්ඛමානං අස්සලානං ධම්මානං සමානාව. අම් ලංකෝද බෝසතාණන් මහන්නේ ලෝකම් අපහයි ගන්න මේකදීම සඳහා ඉතින් අස්සාදානයේ ප්‍රධාන සිදුවීම සඳහා සාමාන්‍ය බලපෑම අනිත්‍ය දේවෝපකේ සම්මත. සාමාන්‍ය අනුගමන බඩ විශ්වාස කරනකොට බලපෑම දුඩතරේ විශ්වාස කරනකොට අනිත්‍ය දේවෝපකේ සම්මත කියන පහා සබන්නේ නැති දේවෝපකේ සම්මත. ඒ කියන්නේ මනසක අස්මන්න අනුස්ම විදියට මේ අනුකූල සූත්‍රයේ නියෝජන නෑන ආකාරයට ගවේෂණ නිකුත් සාමාන්‍ය කියන සූත්‍ර නියෝජන අභාත නිසා යෝගකරණ නියෝජක අවශ්‍යයි. අර බුදුසසුන මහත් දේශනා කරන නායකයන් සුත්‍රේ මානවන්ද වන්දනක් කියන සාංශාන සම්මානයි සම්බන් සම්බන්ධකම් තමයි මේ සියලු ප්‍රවේදයන් කියන සම්පත දිනවෝතුන් සුපතෝ අනුස්සාරෝතුන් සියලු ග්‍රන්ථ ලක්ෂණ යන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා මා කියන්නේ. ඒක ලබන ගමන් මහත් ලෙසින් වදාරයි. එනිසා අපේ ජීවිතය අප ජීවත් කරගන්න උත්සාහ කරන්න ඕන. විශේෂයෙන්ම මුදිනට ඕන. මේකට මුදිනට කරගන්න අපිට දැනගන්න ඕන. මුදිනට කරන ජීවිතය බදවන ආකාරයෙන් කටයුතු කිරීමට අප උනන්දු වෙන්න ඕන. විශේෂයෙන්ම කුසීපතිග්ගලන්නේ ආශ්‍රයයක් වෙන්න ඕන. ජීවිතය අදට කරගන්න කටයුතු කරන්න ඕන. ජීවිතය අපිටකට විශේෂම හැඳින්ම තමයි අපිට දැන් කරගන්න ඕනේ. අපි අනන්ත ප්‍රමාණ සංස්කාරයේ විද පවතා දුක්ඛාදී පිටත් කරන්න ඕනේ. මේ සංස්කාරයේ නිතරම දුක්ඛ ප්‍රමාණදී අන්තිමයේ විඳ. අපාවෙන්නේ කියන දෙන්න වෙන කලවන. ඒක ලෝකෙම මෙයාමදී ලැබෙන දුක් විඳින්න කියලා කිව්වොත් යඥාන තීක්ෂණය කෝල මෙලෙසිනකට දුක් වෙන නැවතමකට පිටික මේ සත්‍යතාවකම තමයි දුක් විඳින්නට සිදුවන එමන්සා අදාදෙන මේ සාස්ත්‍රාත්මක නිරෝධයන් දහසේ සාස්ත්‍රාත්මක නිරෝධනා පුළුවන් තරම් හදිකාන් ආදීක ශික්ෂාවාදාර පවා නිරෝධන දහසේ සාස්ත්‍රාත්මක නිරෝධා දාන කරන මුලික අපි පිටස්සට කරනවා ජීවිතයේ වදිනින් පස්සේ වෙන අන්තිමේ පාප ධර්ම පාවිච්චි නම් මේ අසුන් පස්සේ ගන්න ඕනේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ උපසම්පන්න සම්මානයට දීගෙන ආසත් වූ සම්මාන සම්මානයට දීගෙන බුදුරජාණන් වහන්සේ දේවාලට සිහිපත් කරනවා අපේ මේ වේදනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මත ඔක්කොම දුක්වලියාවා ජීවලියා දුක්ඛියා අසල් මමයි තමයි තමයි තියෙනවා නුතුරුනවා මම යම් කිසි පොලිසියක් කියන බලයන් තමයි සලාස්කම යන කෙනෙකුට කියන්නේ නම් ඉස්සමක ලොකම කවදාවත් මම මේ අසහරියමක් නෙමෙයි මම මේ විදිහට බඩ දුක්ඛිය වෙනවා අපි නිතිකේ කරන්නේ නම් ඒක තමයි නිසා පුළුවන් තරම් දුරට අනුකෝණ නියත සංගමක අප කටයුතු කරන්න ඕන නේද මේකත් වශයෙන් ලබන්න පුළුවන්. මේකේ බලයක් වශයෙන් ලබන්න ඕන. මේක බලයක් වශයෙන් ලැබෙන තමයි අපි ඔය නිදිමත කියලා කරන්නේ. ඉන්නම් දුර අදලා. ඊමණ දෙකට යනවා. ඉතින් අර නිදිමත කලයි. ඊමණ දුරට අත්කරගන්න. මෙන්න ඇස් කරන. හස්තකට ලියනවා. එන්න නිසා ඔන්න තරම් ඒ කියන්නේ නේද අද අස්ථාන කරන මොනවද බලසි පැතිය උපදව කරලා තියෙනවා නම් මේක තමයි අපේ ලක්ෂණ සම්පූර්ණක ඒකම දේශනාවල් කරනකම් අපේ බහනා කරන කියන සාමිතිකාර මොනසලිකාර අපේ මනර අදාළම මත පුළුවන් තරම් ශක්තිමත් වෙන සම්පූර්ණව මම වෙනසේ කරනවා කියලා දෙවි ජීවිතයක් අස්ථාන වෙනස් කරනවා ඊළඟට මෙමය උද්දීපාන ධර්මය තමයි නිරෝධනය තමයි උද්දීපාන නිරෝධනය සතුටුමය මේ කතන්දරය ගැන ටිකක් වෙනකොට අපිට කතා කරන්න සිදුවනවා. මොකද කතමාන දෙකේ කතන්දරය මොකද මානෙම කතන්දරය කියන්නේ ඉදිරියේ දෙකෝ සතිමාහෝතු සතියේ පක්ෂණ සම්මානවලු සිරක සම්පේ සිරබ්බ සම්පේ හයිත අනුස්කරිත මේ මොන බුද්ධාසනයේ යෝගාවට ලක්ෂණ පාවති සතිමාහෝතු සතියේ කියන කෝණය අපි මොකක් කියන සම්මානාවට වලදී මොකක් කරන්නේ ප්‍රශ්නාව කියන්නේ සම්පදන්නට කියනවා අපි මොකක් කියන සම්මානාවට සත සම්පදන්නේ විස්වාන කරලා අපි සත සම්පදන්නාව දේශනාවක් කළා නම් තමයි අපි කියන්නේ මේ ලෝකයන් පැතිරලා තියෙන සත්‍යයන් තමයි අපලවන බලන්න නැස්වාදිනේ නැත්නම් ඒකත් ඒවාට දෙදෙනා නම් මේකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒක තමයි පස්සේ පස්සේ කටකම් ගන්නවා වෙන කතා කරන්නේ මෙන්න මේ ස්මාලේදී වාස්තව. ඒකත් තමයි කටකම් පුරේ කොහොමද කම්පේ පරිසාන් ඒක මේ සතිය දිනන කර්මක තමයි කියනකොට ඒක කිසිම දේවල් හැම දේවල් කීපක් වෙන ශක්තියක් තියෙනවා. නැත්නම් විදිහට ගන්න මහා සේවකයන් දේශනා කරන කෙලෙසු භයයන් දක්නා නොවන සිද්ධ වාසාමක ඥාන අසීමිත ප්‍රධානම කරන හේතු වන්නේ සතිය වෙනවා. සතිය දීන අනාශිමකට ප්‍රවාහනවම දක්නන්න පුළුවන් වන්න ඒක අසුරක සංකීර්ණ භාෂ සම්පූර්ණක අනුස්සීතයෙන් සීතක් කරන ඉනස්සීතක් කරනවා. සතිය දීන ලෙස නැතිකමක හේතු කරන්නට බෑ. මම ඔසේතුන් කියන කටයුතු ගන්න මහත් දේශනා කරනවා. සාමාජිකයන් කටේ දේශනා කරන ඒක තමයි අපේ දෙවස්සන්නේ. යම් විස්මල සත්‍යව ප්‍රතිපත්තම ආරම්භ ප්‍රතිලබති සතන ප්‍රතිලබති ඉවානාසති සතනවා. මේ සතරේ ප්‍රතිපත්තම ආරම්භ කරගෙන ඉඳින පිළිකරන ඒක තමයි සතනවා. ආනපස්සනාව, වේදනාන් පස්සනාව, විස්කාන් පස්සනාව, ධම්මාන් පස්සනාව. මේ අනුශාසනා ධර්ම හතර අපගේ සමාජයේ දීර්ඝ වැඩිම තියෙනට ඉන්නනවා. ඒ නිසා අපේ මනස කර්මස්ථාන වශයෙන් බොහෝ විට යොදා ගන්න පහත් කර්මස්ථානයක් වෙන ආසස්වාස්වාස්ව නැත්නම් පිළිබහමා නැත්නම් සතර භාති එන්න සම්මන්න නර්මාලක්ෂණ වල ආයම පස්නාව ගැන බහමනා මූලික කර්මස්ථාන වශයෙන් ගොමින් පහත් පහත් ඒක නිහතේ යොදවන්න තියෙනවා. ඒ නිසා තමයි සුපකල ප්‍රාණාන්තස්ම වෙන ප්‍රතිබද්ධ ලැබී ඇත්ත කියලා සමා විසින්න වෙනස්කමක් කරන්න ඕනේ. දැන් මේ බොහෝ කාලයක් භාවනා කරපු නිසා මේ ආකාරව සම්මතන වල ඉන්න මේ ආකාරව භාවනාව විසින්න නිසා දැන් ඕගොල්ලෝ සම්මස්තනා කියනක ආපතවල දෙවියන්ක් දිනනකොට සමාවෝචනයක් කියන දේශන අවශ්‍යයි. මන්නේ පිටකෝ එදා පාරණ ප්‍රශ්නාව අපට දෙකට ලැබෙනවා දෙකේ. හරියට පාරණ ප්‍රශ්නාව කියනක කියන සම්පූර්ණම තියෙනවා. සමාධියේ කය භාවනා කරන කරන භාවනා කරනකොට වාඩි වෙනකොටම ඒක තමයි කය පිටක සම්පූර්ණයෙන්ම මෙතනද කරනන්න නැත්නම් මහසත්වලකටවත් වෙනවා. සරණ කරනවා අර ආවනිච්ච පිටට වැටෙනවා නේද අන්න ඒ වගේ තමයි කායනිකක් නම් භවනාව කරන්න අවශ්‍යයි ඒක නෝනාය විතර අවබෝධ කරගන්න ඕනේ මේ දුක්ඛම ඥාන සමාන තේකනම් හඳුකේ චේතන ප්‍රබලන ප්‍රකට ප්‍රකට වෙනවා අපි නිකන් වන්නේ දේශාරෝමන සාධන කරනවා කියලත් නෙමෙයි මේ සංසාරම් හොඳට සම්බන්ධ වෙන්නේ මේ අපේ ආහාර හොඳට තියෙන ඇති අගේ අපිට තියෙන මේ කොටස් වල අපිට කොහොමද ඒක අවබෝධ වෙලා තියෙන්නේ අපිට කොහොමද සාධනය තියෙනවා මේක බලන්න ඒ තමයි ඒ කොටස් පිළිබඳව අන්න කොටස් වල දෙක දෙක අයවා කියන කොටස් කොටස් කරලා නම් දකිනවා මත්සම්මා පරිවර්ණය භවනාතරකට විදහාති වගේ අනිස්සෝද කරනවා සම්මාපෝතේ දෝවාය දාතලේ අනිස්සෝද කරනවා මේවා මනසේ සමාධිය වශයෙන් වාස්තවයෙන් තමයි අවබෝධ වෙනවා කරගන්න විචෝ විචෝ ඉන්නේ සාරකාට සංසාරකන සංභාවිතෝ සත්‍යෝ කිසිවක් නැත්නම් සතේ ධාතවා කියලා කිසිය දෙයක් වගේ වෙනවා. මේ සතරේ පස්මන් කායන පස්මන් විශ්වයන් දක්වා තිබෙනවා. එනිසා බලන්නට ඕන මේකයි බලන්නට ඇත්තටම මේක වැරදි කියලා කියන දහස හතරම කියන බව සමාජ ප්‍රහදිනවා කියනවා. මේ පතේ විභාගයේ ගුණෝත්තු මිනිස්සු ආත්මය කියලා ගන්නට දෙයක් නැති බව සමන්ත කවුරුත් කියන්නේ නැති සමාජීය මාන්නයක වැටෙනවා බව වෙනවා. මොන අන්‍යයන් කියන දසම විභාගවත් මානව පතේ විභාගවත් 10 කියන නිසා මේ විදිහට හරි කිසිම වෙනසක් නැතිව අවබෝධ වෙනවා. මේ සැකලේ දාසිය මේ ආපෝ ධාතුවේ මේ සීගේ ධාතුව මේ වාය ධාතුව කියලා මේ මුල් කරුණේ කියන ධාතුක දක්වන්න අපට සම්පූර්ණ ජීවන කරන්නට පුළුවන් ඉතින් මේ ධාතුක අතරේ අනිත්‍යතාවය කියනවා මේ ධාතුක අතරේ සංස්කෘතික දෙවනති අනාත්මකයේ කියන අතර කියනවා මේ ධාතුක අතරේ සියුම් නිසාව අපට අවබෝධ වෙනවා මේවා අවබෝධයෙන් ලක්ෂණ මේවා වැඩිවෙනස්කම් අපේ සාමාන්‍යපස්සනා සතිපට්ඨානෙ බෙදෙන්නේ නැහැ. එමලක විමසීමක් කරලා බලන්න අපි ලොකුත් වාද පහක් හතරක් තමයි තෝරනවා අන්නතරේ පද විදහාන කියලා ආත්ම විකල්ප කරනවා කියලා භාවනා කරලා එන්නේ අවබෝධයෙන් කියන විමසීමක් කරලා බලන්න. මේ ශරීර සංකල්ප පදින දහසකින් අපාපෝධහතුන් එළවෙනවා. සියලු දහසෙන් හත් කියලා බාරව දහසෙන් තුන් දෙනවා. මේ ධාතු අතරහැර මිනිස් වෙන මොකක්ද ගන්නට තියෙන්නේ. ඒ තමයි තමයි දකින්නට පුළුවන් කියලා අවබෝධ කරගන්න ඕනේ. එවන මරණ ඉගෙන ගන්න මේ අවබෝධය ඇති වෙන ආකාරයට භාවනා දිනු කරගන්න ඕනේ. එනිසා කලින් විද්‍යාත්මක භාවනා කරන පිටක් කියලා සම්බන්ධයක් එක්කත් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනේ. සාහන් පස්සේ අපේ ඒ විදසනකට ගණන් නැතිව තියෙන සමාධිය තමයි මේ භාවනාව කරගෙන අරමුණ සෝදන භාවනාවට අරමුණ කරගෙන භාවනා කරනකොට සම්පූර්ණම නිරෝධකම ජීවිතක එක පාර්ශ්වයක කෙනෙකුට නැතුන් යනවා. මොන සම්බුදායකම කාරණා ප්‍රශ්න වලින් ඉස්සර කරන්න අවශ්‍ය වෙන අනුසාරයෙන් කාරණා ප්‍රශ්න වලට කොටස් වෙනවා කියන සාමාන්‍ය කෝල. මුකුත් කෙනෙකුට වශයෙන් දඟලනවා ඒ විශේෂණ කොටස් නැවතනයට මහතහතක් බලනවා නැවත එළමක් නැත්නම් හරවලෝ කියන එකත් සපාවකට යාසේ දේවාලය දැකීම මහතහතින් දාව නැත්නම් මන්නානක් නැතිවම හෝ නැත්නම් ආනාපානක කියන අත්මහා දෙකෙන් දෙනෝ සංස්කාරයෙන් නැත්නම් අරමුණ කරගෙන අපේ කායයන් දක්නව මෙදින් බලන්නට ඕන ඒක නැත්නම් සතිය දිනනවා කියලා අපිට කියන්නට බෑ මොකද කාම ප්‍රශ්නාවලින් අපි සතුන් තුන් බලනවා ඒ පුද්ගලයා විසින් එවනම් මනසාන් වෙන කීයකින් වේදනාන පස්සාන සමාධි සංකාරය දැන් කොටස් දෙකක් ලැබියොත් කියලා මම කන්න කියලා. මේ කියනම කියන කර්ම සංකප්පදා වේදනා, ප්‍රේක්ෂණ සංකප්පදා වේදනා, අවතාර වෙන වේදනා, අනුසලිත යනාස්නාන් කියලා මහානාස ඥානක් කියන නිදමනය වෙන කඩක නිසා මේවා කොටස් දෙකක් දැන් ලැබියොත් කියලා වෙන කියන කම විතරයි. මේ අනේ පිට වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා සංවේදනා කියන මොනිට අපට ඉතිරි කියන්නේ වේදනාන පස්සනාව මරණය කරගෙන සයමාවක්වත් භාවනා කරන්නට තිබුණා. කරන්න ඕනේ. අර වේදනා භාවනා කරනදී සංවේදනාවද භාවනා කරන කෙනෙක් වෙනවා. අපි මේ කියනවා මොනවයි? ආ කවදාවත් කරන්න සම්මන්න පිටත් පිටින් ආදමත් නැතිව

මේ වේදනාව අපිට ඕන විදිහට දැකගන්න අපිට ඕන විදිහට දැකගන්න. අපිට ඕන විදිහට මේ වේදනාව සංස්කරණය කරගන්න. මේ වේදනාව ගැන බලනවා වේදනාව ගැන සංකල්පයකට කරගන්න මෙතන නාම වේදනාවක් තියෙනවා. මේ අවබෝධයෙන් ඉතල බලන්න ඕනේ. තුනකට වර වේදනාව කියන විදිහට වේදනාවක් සම්බන්ධ විදිහට අවබෝධ කරගන්න විදිහට අවබෝධ කරගන්න. වේදනාවක් වශයෙන් දැන් අපි ධර්මයට ගන්න වේදනාව පිට සංස්කරණය කරනවා. ඒක ඇතිවම තියෙන වේදනාවක් බව. ප්‍රාණ වේදනාව නැතිවෙනකොට මම දෙක විචාර වේදනාව අවස්ථාවක් ගන්න ඉපදිනකොට මේක අපිට දැනෙනවා. වේදනාව මොකක්ද? අර විචාරයට ඒක දැනෙන්නේ කොහොමද? විචාර වේදනාව අවස්ථාවක් ගන්න වේදනාව අනිත්‍ය වශයෙන් අවබෝධ වෙනවා. දුක්ඛ වශයෙන් අවබෝධ වෙනවා. අනාත්ම වශයෙන් අවබෝධ වෙනවා. සින්න කරගෙන අවබෝධ වෙනවා. අනිත්‍යයේ සත්‍යන්ති දුක්ඛයේ සත්‍යන්ති අනිත්‍යයේ සත්‍යන්ති සින්නතේ සත්‍යන්ති වේදනාව ආරම්භ කරගන්න විශේෂිත කාර්යය දක්වා වෙනස් කරන්නේ සමහරවිට ප්‍රකටවකටදී සම්මාද වේදනාවන් කරනවාගෙන විස්පස්සේ සින්කින් වේදනාවක් දක්වනවා අසින අසින වේදනා දෙකින් බලන්නේ බලන්නේ ඒ වේදනා අසින අසින කන්නත් නැති වෙන කියලා. පසුවේ වේදනාව අතගෙන නැහැ. අපේ වේදන මොකක්ද කොහොමද කියන්නේ ඒ වගේ තමයි වේදනාවක් කියන්නේ මාතකම් වේදනාවක් කියනකොට කියන්නේ ධනෙන් පහළ කියන්නේ ධනෙන් නේද කියන්නේ මේ වචන තමයි කාය කාය දෙන්නා වේදනාව කියන්නේ වේදනාව කියන්නේ ඇති වෙනකොට මේක අපි දැනගන්න. මෙන්න වේදනාව කියන්නේ මොකද කියලා මේ සුඛ වේදනාව. මේ මලහත් වේදනාව. මේක අන්න නැති වෙන මේ තමයි කියන්නේ. අනිත්‍ය දෙලම තමයි අනිත්‍ය සංකල්පය අපි ඉස්සරලා ඕකෙන් අපි අවබෝධ කරගන්නවා. මේ වේගලම අප කියන ලෙසද අතලම ගන්නනේ සියයෙන් නිකන්ම කියනවා. ඒකම කියනවා. මේ සත්‍ය හරියට අවබෝධ නැහැ. මෙන්න මේ ශරීරය මේ ශරීරය. මේ ශරීරයේ ගන්න වේදනාවෙන් සල්පි අය දෙකම අදකාරයි. මේ ශරීරයේ ශරීරය මෙන්න වේදනාව. මෙන්න ශරීරය මෙන්න වේදනා මෙන්න ශරීරය මෙන්න වේදනා මේ දෙක හතර මෙතන වෙනස් දෙයක් තියෙනවා කියලා බලන්න ශරීරයක් වේදනාවක් හතර වේලා බඳිතේ කොහොමද ඒකාරණය වෙන බඳිනවා කියලා කියනවා එතකොට ඒ සම්මන්තාවයේ තියෙන අපේ වේදනාවක් කියන වේදනාවක් වුණේ කියලා කියනවා වේදනාවක් තියෙනවා නමුත් වේදනාවේ විඳපු දෙයක්ම මෙතන තියෙන ඒකත් සංදේශයක් තියෙනවා සංදේශය. කියලා මම මොකද කියන්නේ කොහොමද කියලා කියනවා. ඒකෙන් වේදනාව පිළිබඳව කොහොමද අවබෝධය ඇති වෙන්නේ. වේදනාව විදිහට වේදන අන්තයක් තමයි. වේදනාව නැති වෙනකොට ඒකත් අපිට තියෙනවා. මොනද මේ වේදනාවට මේ නැති නැති වෙන ප්‍රශ්න තුනක් තියෙනවා. නැති වෙනකොට තමයි තියෙන බව දකින්න. මේ වේදනාව නැති නැති නැති නැති නැති යන ආකාරය දකින්නට වේදනාව අනිත්‍ය කියලා දැනගන්නට පිටන්නේ තාක් වෙනවා. මොකද කෙලින්ම අපට පස්සට තියෙන ආදර්ශය එන අදින වශයෙන් අද මේ කියන අය තව භාගයක් පදමනා වෙනවා කියලා තමයි. වේදනාව පස්සනාව අරමුණ. ඇතිවෙන ඇතිවෙන වේදනාව දෙක සිතින් බලන සිටින මමනක් කරන්නේ. ඔකේ සිටින විට වේදනාවේ අනිත්‍ය භාවයත් ප්‍රතිවෝධී අනාත්ම භාවයත් ප්‍රතිවෝධී. විශේෂයෙන්ම වේදනාව විදින කෙනෙක් නැත සත්‍යක මත වේදනාවක් නම් ඇතේ වෙනවා නම් ප්‍රතිවෝධී. අන්න ඒක ඇති වුණාට පසු වේදනාව දෙක බලලා මෙන්න වේදනාව මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න වේදනාව කියන දැනීම කියන ඒ දැනීමයි සංඥාව වේදනාවයි විශේෂ මාර්ගයෙන් මාර්ගය බලන්න. මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනීම දැනීම මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනීම මෙන්න මේ තුන හරියටම පැහැදිලි වෙනවා. වේදනාවක් සංඥාවක් මේ දැනෙනකොට කොහොමද කොමිටස්සකට පිටින් අරන් කරන්නේ අර කලින් කයර ආයන්පස්සනා භාවනා කරන විට ආයන්පස්සනාව හරියට දැනෙන්නේ නැත්නම් කය නැතිනම් ගියා කියන වේදනාව පස්සනාව හරියට වැඩි නැත්නම් දිනුවල නැත්නම් මොනදී මොනක මොන ලෝකයක් සම්පූර්ණයෙන් නැතිනම් අන්ධකාර සත්‍යයක් නැහැ සම්පූර්ණ ශූන්‍ය තත්ත්වයක් උදා වෙනවා. අන්න ඒ ශූන්‍ය තත්ත්වය උදා වෙනවා. අපට තේරුම් ගන්නට පුළුවන් අපේ වේදනාන ප්‍රශ්නාව දිනු කරලා ඉස්මීමේ අවශ්‍ය පමණයි. එහෙම නැතිනම් ඉතින් නැවත නැවතත් මේ වේදනාන ප්‍රශ්නාව තවතවත් තවතවත් ප්‍රගුණ කරන්නට ඕන. මොකද මේ සතර සතිපට්ඨානයෙන් තොරව නිවනක් සම්පත බැරි කරන්නේ නැති කරන්නේ. මේ සතියේ දීප බුදුන් වහන්සේ වදාළන්නේ කායන පස්සනා වේදනාන පස්සනා සිතාන පස්සනා ධර්මාන පස්සනා තුළ මේක සත්‍ය කුමන ආකාරයෙන්ම ඒ සත්‍යයේ දිනවන්නේ. එම නිසා අපි දැන් කායන පස්සනාවක බලන්න බැලුවා. සමානෝ සේකරම් දෙකම කායන පස්සනා වේදනාද කියලා. රූප ප්‍රසන්න සමාධිමාන පස්ස වේදනාන පස්සනා අරගෙන වේදනාව වර්ණන කරගෙන මේ සෑභාගයක් පිටර වේදනාවේ මොකද භවනාවේ වේදනාව වේදනාව වර්ණන කරන භවනාවේ මෙතන ඊට පස්සේ සිතාන පස්නාව ගන්න. මේ මේක සමාලෝචන භාවනා කරනවා කියනවා ඇත්ත වශයෙන්ම දිනකතා ප්‍රගුණ කරන විට භාවනාවක් නේ කලාතුල වර්ධකුත් නෑ. එතකොට අපි සිත්ය ආරම්භක ගන්න. මෙහෙදී කරන්නේ කොහොමද? හිත ටිකක් සමාලෝචනාට පස්සේ හිතෙන් නැතිට ගියා බලන්න කුසලක් හිතන්නේ. අනිත්‍ය කියලා හිතන්නේ නැහැ, දුක්ඛය කියලා හිතන්නේ නැහැ, අනාත්මය කියලා හිතන්නේ නැහැ. ආත්මවත් එකයි කුතෝනක්ෂයයි මුත්‍යෝනක්ෂයයි. අපිට ඕනේ කියලා. අපි කුතෝනක්ෂයට දිහා බලන්න තිබුණා. ස්ථාන පස්සනා තමයි පිට තුළ කොයිතරම් දුරට ප්‍රවර්ධනය වෙලා ඇත්තටමක දැනගන්නට මේ කරන්නේ. අදුපාඩු සකසා ගැනීමට සමාන ප්‍රවර්ධනයක් මේ කරන්නේ. මෙලෙස ඉක්කෝණ සුදදා බලන තිබුණා. මොන්නේ මාසල්ද සමේ ගැන මොනවත් නම් මනස කරගන්න. ඇයි පස්සේ එහෙම සිතේ කියලා නැතිවෙනවා. ඊට පස්සේ ආපස්සට යනකොට දිහා බලන්න. ඕනේ පොඩි කෙනෙක් කරන වේදනාවක් නේ වේදනාව අරමුණු කරගෙන මේක දැනෙන ගැටි මේ දැනෙන සිතුවිලි කරා. මේ දැනෙන සිතුවිලි නැතිවෙනවා. කොහොමද සමායි කරන්නේ? ඒක කියන්නේ මේ සිතේ තියෙන එක නැති වෙනවා. මේ විදිහට මේ සිතුවිලි පිටතියා බලන්නේ සිටිනවා. මේක කරන්නට ඕන විශේෂයෙන්ම පිට සමාධිමත් වෙනවට පසු ආනාපාන සති භාවනා කරන කෙනෙක් හිතනවා නම් ආස්වාද ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නැතිවී ගියාට පසු හිත විසිරුවාට පසු හිතෙන් නැති කියලා බලන්න සිටිනවා. භාවනා දිනකට මේ දිසා පහක් වෙනස් කරන්න පුළුවන්. මෙසේ සිටින්ම සිට දිහා බලන සිටිනකොට ඇති වෙන ඇති වෙන සිටිවිලි එතනම එතනම නිරුද්ධ වී යන ආකාරය අපිට අවබෝධ වෙනවා. අපේ කැමැත්තට අනුකූලව මේ සිතුවිලි ඇති නොවන ආකාරයක්. අපේ කැමැත්තට අනුව මේ සිතුවිලි පවත්වාගත නොහැකි ආකාරයක්. ඒ වගේම අපේ කැමැත්තට අනුකූල නොවන තේමනේ විඥානාවේ සිතුවිලි නැති වෙන ආකාරයක් ගැන පැහැදිලි අවබෝධයක් අපට අත්දැකීමට පුළුවන්. මේ ඉන්ද්‍රිය හය තුළින්ම ඇලෙන කනනාසන දිනේ ශරීරයෙන් මනසින් කියන ඉන්ද්‍රිය හය තුළින්ම සිතුවිලි පලවන බලාගෙන බලාගෙන පටන් ගන්නවා. මේ කිසිම චිත දිසා බලන කිසිම කොට මේ බලන අරමුණ ක්‍රමයෙන් එන්නේ වෙන්නේ අදින් සමුදන්. මේකේ අදින් අදින් ගොස් සම්පූර්ණයෙන්ම චිත පමණක් පිටවන පස්සක් අත්දැකීම. ඒ කියන්නේ බාහිර අරමුණ වල චිත දුවන්නේ ඒ බාහිර අරමුණ වල චිත දෙන්නේ නැහැ. සිතින් මේ චිත දිහා බලනකොට ඔන්න දිස්සාන පස්සාව දෙන කෙනෙකුට නම් චිත වාමයේ පස්සන ආකාරය දැකීමට පුළුවන්. ඇහෙන් සිතිවිලි නෑ පහන් සිතිවිලි නෑ නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෑ සිතිවිලි හිතට ලන්නට වෙන අරමුණක් නැති නිසා හිතේ ඇතිවි ඇති ස්ථානයක සිත සඳහා බලනවා ඒකද කියනවා භයානක සිත මේ භයානක කියන ඉන්න ඒ නින්න සතුලවන්කම සිටින අන්න එහෙම ඉන්න කෙනාගේ චිත්තානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ මේ භාවනා සිටේ ඇතිවීම සහ නැතිවීමත් වෙන කෙනෙකුට මේක කරන්න පුළුවන්. එසේ සිටින විට මේ භවන්නකදී තියෙන අස්මානයක් අවිද්‍යාවක් පැහැදිලිවම දැකලා ඒ දෙක ඈතට සම්පූර්ණයෙන් පමණක් නෙවන ආසේ නියමියාට පසු අර භවංග විඥානයේ විරුද්ධ විඥාන ආකාරය දැකලා විඥාන නිරෝධයේ පිටපස්සන අන්න එච්ච අපට කියන්නට පුළුවන් අපේ සිතානුපස්සනාව සම්පූර්ණයි කියලා. ඔකේ නැතිව මේ සිතානුපස්සනාව සම්පූර්ණ නැහැ. ඒ නිසා අර සිතානුපස්සනාවත් අද වෙනම භාවනාවක් වශයෙන් වෙනම අනුපස්සනාවක් වශයෙන් කරන්න හැම භාවනාවක්. සිතෙන් මනසට දිහා බලන්න සිටින. එන්නේ අරමුණ කිසිවක් නැතිව ඒකෙන් බලන්න සිට ඒකේ තියෙන අනිත්‍යතාවය ඒකේ තියෙන අනාත්ම භාවය වටහා ගන්න. සිතේ කොයි කර්මනාවක් තමයි. හදක් අවශ්‍යයි නැත්නම් කොටි පොඩ නරක කියලා ලේබල් කරනවා කියන්නේ අපු බලන්නේ කිස්සාන්පස්නාව, සාමිකක් අවශ්‍යයි, විතරක් අවශ්‍යයි. දෝෂනිකක් අවශ්‍යයි, මෛත්‍රීකක් අවශ්‍යයි. අපිට මේ මුලින්ම අවශ්‍ය නැහැ නේද? ඒක වෙනස් එක දෙක බලන්න. එතකොට අපි කිස්සාන්පස්නාවේ අපි ජීවනයන අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ධර්මානුපස්සනාව. ධර්මානුපස්සනාවේ විශේෂයෙන්ම අපි දැනගන්න ඕන ධර්මානුපස්සනාව කොටස් ආශ්‍රය තියෙනවා පහක්. ඒ පහම අපට ප්‍රගුණ වෙන්නේ නැත. අද වශයෙන් පනසස්කන්ධ ලෝකය. එන නම අවබෝධයක් ධර්මානුපස්සනාවෙන් ලැබෙනවා. සංකප්පා විශ්වයේ වික්ෂු ධම්මික ධර්මානුපස්සන වේදිකේ පනසස්පාදානස්කන්ධය කියලා කියන්නේ මේ පංචස්කන්ධය අපට සාමක පැහැදිලිව තේමාද මේ පංචස්කන්ධය කියන එක. රූපස්කන්ධය පැහැදිලිවම කියනක කාටත් ඒක තේරෙන කතාවක්. ඒ කියන්නේ සැකයක් මොකක්වත් නැහැ. වේදනා සංදී පැහැදිලිව වෙනම එකක් වෙනම ධර්මයක් වශයෙන් අපට අවබෝධ වෙනවා. සංඥා සංදී වෙනම තවත් එකක් කියලා අවබෝධ වෙනවා. සංස්කාර ඡන්දය පවත්වන කොටසක් මේ විඥාන ඡන්දය පවත්වන කොටසක් කියලා ප්‍රහේලිනුම කියනවා. මෙන්න මේ සංස්කාරය කියලා අපි නිකන් හිත හිතා ඉන්නේ කියලා. සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තෝරමතුරු නෙක නෙවෙයි. මෙතනදී අපි කරන්නේ අපේ සංස්කන්ධයම අරමුණු කරගෙන සංස්කන්ධයේ කොටස් පහකට වෙන් කරලා බලන්නට පුළුවන් ශක්තිය දෙනවා කියලා අපි වෙනස. එහෙම වෙනස් වෙනකොට මේ කොටස් කොටස් මේ පස්වාකාරයෙන් දකින්නට පුළුවන්. උඹ කියනකොට හරියටම කල්පනා කරලා බලන්න මේ සමහර මේ නාම රූප පොඩි මේ අනේ මේ සිතින් වෙනස් කවරෝ මනසේ ඉන්නාද සත්‍යයේ ඉන්නාද ඒකකොට මේ වේදනාව වල මෙන්න මේක කියන සංඥාව වල මෙන්න මේක කියන සාස්ත්‍රාව වල මෙන්න මෙන්න විඥාන සංකල්ප මේ තමයි මේ නාම රූප දෙකේ මේ අදීසා පිටු තවත් වෙනත් ධර්මයක් වෙනත් ආත්මයක් කියලා ගන්නට සිදුවා. ඉතනවාද කියලා විමසීමක් කරනවා. ඒකේ විමසීමක් කරන බලනකොට පැහැදිලිවම පේනවා. මෙතන කියන්නේ එක්කම්බ සහ සමනයි වෙන ආත්මයක් කියලා ගන්නට සිදුවා කෙනෙක් නෑ කියලා. අන්න එතකොට අපි ධර්මානුපස්සනාවේ තරමට දිනුවා කියලා අවබෝධ කරගන්න පුළුවන්. ආත්මයක් මේ සංස්කන්ධය තුළ නැති බව. මේ සංස්කන්ධය නිරන්තරයෙන් නැති වෙන ආකාරය කියනවාද නිරන්තරයෙන් නැති වෙන ආකාරය කියනවා. අනිත්‍ය බව. අනිත්‍ය යන කෝකේ මාතන මෙහෙය කරපුවා දැන් අනිත්‍ය කියන්නේ තෝර. නිමතුගත. මේක අනිත්‍ය වගේම අනාත්මයි අපට ඕන විදිහට පවතින්නේ නැහැ අපට ඕන විදිහට ඇතිවන්නේ නැහැ අපට ඕන විදිහට නැතිවන්නේ. මේවා විකාම දෙකක් වශයෙන් අවබෝධ වෙනවා. ඒ හේතු නිසා කියලා නැති වෙන යාන්ත්‍රික ක්‍රියාවලියක්. හරියට මේකමක් ක්‍රියා කරනවා. ඉන්නේ පාඩියේ හඳ ඇති ඇති නැති නැති යනවා. මේක තමයි අපි මේ ග්‍රහණය කරේ මම ආත්මය ඇති. මේ ග්‍රහණය මුදවාගෙන මේ ග්‍රහණය නෙමෙයිද අපට අවශ්‍ය වෙනා මේ අවබෝධය. ඒ නිසා සංකප්ප සංකේතන කොටලක් කරනවා. මේ නේද සංකප්ප සංකේතන. මේ කියන වේදනාවේ හේතුව හරි පිටේ හරි වේදනාව හොත වේදනාව. මෙන්න සංඥාව මෙන්න සංස්කාර මෙන්න දිනවා. මේ පහතර මේ කියන පුද්ගලයේ සත්‍යයේ දැනුම කියන්නේ කොතන සිටිනද කියලා සත්‍යය බලන්න. බලනකොට මේ සංස්කාර සංවේගය කියන සත්‍යයේ මොකද? මේ සත්‍යයේ නේද බව තේරුම් ගන්න පස්සේ මේ පංචස්කන්ධයේ කොටස් හතරකටේ පස්සට දෙකකින් සැකසන අන්න එනිදී පංචස්කන්ධයේ සම්පූර්ණම නැතිවෙන යනවා ඇති. ඒකමයි. ඊට පස්සේ තවත් එන්නේ ධම්මා ප්‍රශ්නා යදිනේදී ආකාරය බලන්නට මේක කියනවා නිවර්ණ කොටස් මොනවද කියන්නේ. ඇති වෙන ඇති වෙන නිවර්ණ ධර්ම අපේ පිටට ඇති වෙන ගමන්ම තියෙනවා. නිවර්ණෙදී ඇති වෙනකොට මේකට අපට අවබෝධ වෙනවා. සීනෙද්ද වැටෙනකොට මේක අපිට පින්නනන වහා හිතෙන් ඉලක්ක ගන්න බෑ. කාමච්ඡන්ද සිටින්නත් ඇතිවෙනකොට ඒක දැනෙනවා. ඒකම ගණනවා. ඒ වගේම තමයි අනිත් නිවන ගන්නවා. නිවන නැති වෙනකොට නැති වෙන ආකාරය තියෙනවා. ඒකත් ගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම බුද්ධ ධර්මයෙන් දේවල් මිනිසුන් දෙයක් කරන්නට සිදු වෙනවා. ඒ වෙන දීක අනුසාරණාව කියනවාට බලාපොරොත්තු වෙන දැන් ඒ සංකප්ප සංදේ නාම රූපය හේතුඵලයි. ඔන්න ඒ දෙකක් මේ ධර්මාන ප්‍රශ්නාව තුළින් පැහැදිලිව සමාජ අවබෝධය දක්වනවාද කියලා දැන් අද විමසීමක් කරනවා. මේ දක්වා තියෙන සතිය ගැන කතා කරනකොට කොටසක් ගන්න කතා කරන්නේ ආයම ප්‍රශ්නාවක කොහොමද විදින බහලා ගන්න ඕවා. පසුව ආයම ප්‍රශ්නාවක අදහසින් කරනවා නම් කාණසික සමාහිත වුණාට පස්සේ තිබුණ වේදනාව අරමුණු අරමුණු කළගෙන ඇතිවෙන ඇතිවෙන වේදනාව දෙසම බලාගෙන යනවා සම්පූර්ණ ඊට පස්සේ සිත අරමුණට ගන්නවා සිතාන ප්‍රශ්නාව සිතින් නැතිවෙන බලාගෙන සිටිනවා මේ කරනවා පස්සේ සංකප්පන්ගේ පහක් වෙනකොට ඇතට ඇත් කරන්නේ කරනවා පස්සේ සංකප්පන්ගේ අරමුණට ගන්නවා භාවනාවට අරමුණ භාවනාවේ අරමුණක් වශයෙන් සංකප්ප සංදීයෙන් කෙරෙට ගන්න කරලා බලන නාම රූප වශයෙන් කරගෙන ගන්න පුළුවන් මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් අපේ සිත් තුළ වැඩිනවා නම් අපේ සතර සතිපට්ඨාන ධර්මයන් තුළ අපේ සිත් පිහිටවනවා නම් සිහිකරන්නට හැකිනම් එයත් අරමුණ කරලා අපිට දුවන්නේ නැත්නම් අපේ සතර ධර්ම අද්භූතෝ දියුණු වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ සතිය අපි දිනු කරගන්නට ඕනේ. සතිය දිනු කරගන්නට නම් සතියෙන්ම වැඩ කිරීම හැර අන් කිසිවක් කරන්න බෑ. ඒ නිසා මේ සද්ධා විනය සත්‍යමාන පඤ්ඤාස නිත්‍ය ධර්ම බැදි දුරවන ආකාරයට අපි දිනු කරගන්නට ඕන. මේ දිනුවා වැඩෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ඉදී නෑද මේකයි මේවා දිනු කරන්නේ. විශේෂයෙන්ම සතිය දිනු වීමට අපි කියනවා මේ සක්මන් භාවනාව ඉතාම හොඳයි කියලා. දැන් භාවනාව තුනකදී වෙනවා. සක්මන් භාවනාවේදී විශේෂයෙන්ම අපි කොටස් පහක් බෙදලා කරන ප්‍රකාශ කර කලින් කොටස් දෙකකට බෙදලා ගන්නවා. පළමුව මේ වම් දකුණ වම් දකුණ කියලා විනාඩි 5ක් සක්මන් කරන වම් කපල් දෙකම වලින් කරන දකුණ දෙකම දකුණ කරනවා. ඒ විනාඩි පහ දක්වනාට පස්සේ ඔස්සවන කොට පරිවර්තනවා කියලා කියනවා සම්බන කොට සම්බනායි කියලා. ඒකත් විනාඩි පහක්. ඒ පහදියත් පස්සේ ඔසවනකොට ඔසවනවා, දිනනකොට දිනනවා, සමහරවිට සමනවා කියලා හිතනවා. ඒකත් නාන පහක් විතර හොඳට කරන්න පුළුවන් නම් පස්සේ හැබැයි මේවා එකක්වත් හරියට කරන්න බැරි කෙනෙක් ඔක්කොම කරන්න කියන්නේ එකක්. මේ කරන්න පුළුවන් මේ හැම එකම කරන්නට පුළුවන් කියන අවබෝධය තුලින් ඒ මතේ මත පිළිතුර වශයෙන් කතා කරන්නේ. ඒක නිසා ඔසවන විඥාන තමයි ඊළඟ පහක් විතර කරලා ඔසවන විඥාන ඔසවන විඥාන විඥාන විඥාන හදාගන්න තියෙනවා හදාගන්න තියෙනවා ඒ ඒක තමයි. ඊට පස්සේ සතිය තවරන්නේමට ඔසවන්නට හිතෙනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා කියන එක නිවර වෙනකම් දෙවියන් හිතනවා දෙවියනවා දෙවියනවා දෙවියනවා දෙවියනවා දෙවියනවා කියලා කපුව දෙනවා කියන්නේ. සතිය නේද කරන්නේ. සම්බන්ධ හිතනකොට සම්බනවා සම්බනවා සම්බනවා සම්බනවා සම්බනවා සම්බනවා කියලා. ඒක කරලා ඒකත් අවබෝධය කරගන්න ඔසවන්න හිතෙනවා ඔසවීමේ මුල මේකේ ඔසවීමේ මැද මේකේ ඔසවීමේ අග මේකේ කියලා මුලින්ම දාලා බලන ආස්වාස්වාස්වාස මුලින්ම මෙන්නේ මුල මුල නැද කන බලන්න පොඩීමේ මුල නැද බලන්න මේක කොහොමද බොහෝ දුරට අපේ සතිය දිනක ගන්නට පුළුවන්. මට කාර්යන්තේ හාමුදුරු කෙනෙක් කියපු විදිහට කටේ දින කරගැනීමේ දේ වග්යස්සක් නැත්නම් මම එකකට දීලා බලන්න දෙන්න ප්‍රකාශය ඒක වෙනස් නැති ඉකාරකම කියන කාරණාවක් ඒක නම් මම කරන්න කරන්න පුළුවන් කරන්න කොහොමද කපල් දෙකේ කලවා මට අද්දක තබාගන්න මේ අල්ල අල්ල තබාගෙන ඒකටම අතටම අවධානය යොමු කරනවා බලන්නේ පහළ කොටස තුන්වෙනි හසුරනවා සමාන වේදේශ සම්මේතය කියන. මෙන්න කුලේවත් නැති වෙනින්න පිට පවත්ත පවත්ත පවත්ත පවත්ත ඇතිවෙන්න පුළුවන්. මේ වේදේශ සම්මේතය දැනෙන සම්මේතය බංගලික පිටුවවද පස්සේ ඒකට පපුව මත මෙන්න පවත්ත අර කලින් වඳුන ඉතාමත්ම සතුටුයි. ඒ දැනම අවධානය කරනවා. ඒ පස්සේ අනිත් පැත්තට එළසීම කරනවා මම මතක දක්වනවා. මම මතක තලවන්න තියෙන සේනක මේ සමයේදී ගන්න ලැබෙන දක්වා ඊට පස්සේ කොහොමද කියන්නේ මේ කලාවේ ප්‍රශ්න කොහොමද තිබුණාට දැන් ඔසවලා ගන්නවා වගේ එකක් මේ ප්‍රාථමික වෙන පහක් තියෙනවා මේ පහක් කරන සිදුවීමේදී ඒක තමයි අනුමානකට සම්බන්ධ මේ පැමිණ සිහිපත් කරන මනෝවලට කලන කරනවා කලවම කියනවා වමන ප්‍රමේශ කරන නම් දකින්නට දකින්නට ඒක හරියටම කරනවා අසලසිය මේකෙන් ඕනකන රක්ෂණයක් පවහක් වෙනකොට අද්දෙක් අවබෝධ කරගන්න පුළුවන්. මේ අනිත්‍යතාවය අනාත්මතාවය එක එකම ප්‍රශ්නයක් ප්‍රකට වෙන උපකට කරගන්නට පුළුවන්. ඒක පිළිවදයක් වුණාට ඒෙන් ලැබෙන ප්‍රතිඵලය මහත් වෙනවා. එනිසා දැනට කෙනෙක් කියනවා ඔතේ කියනවා කවර ආකාරයකින් හෝ අද පසුව දිනන ආකාරයම මේකෙන්මයි කටයුතු කරන්න ඕනේ. මුළු දවසම සතුටින් කටයුතු කරන්න භාවනා කරන වාදනයේ සතිය දිනන. පිටත් සම්මන් කරනකොට සතිය දිනන. අතනට බොන්දනකට සතිය නෑ, කාණ්ඩානකට සතිය නෑ, වෛද්‍යකින් සතිය කරනකොට සතිය නෑ, කතානා සමානකට සතිය කොහොමදවත් නෑ. ඒකම මේක පැත්තකින් කිසි සංකල්පයක් තමයි සතියේ කරේ. මේ සතිය කියන වැදගත්කම අවබෝධ කරගන්න. සතියේ සමාධියක් නෑ. සතියන්තර සමාධිය නැහැ කවදාම. සමාධියන්තර සතියම දෙන්නේ නැහැ. ඒක නිසා සති සමාධි ප්‍රඥා කියන මේ අංග තුන කොහොමද තමයි අපි ජීවත් කරගන්න ඒ ජීවනයේ නැති මනස ඉස්සරහටම පුතා. ඒ නිසා දැක්කට බලන්න ඕන දේ කරන්නත් සතිය සමාධිය ප්‍රඥා දෙන්නෙන්නත් මොනවත් අපිට දෙන්නේ නැහැ. ඒ නිසා මේ අවබෝධය ඇතුළේ සතිය නිතරම මොන දවසම කටයුතු කරනවා සතරසතිපට්ඨාන ධර්මයන් තව තවත් දිනන ආකාරයට කටයුතු කරන්නට අනිස්ථාන කරගන්න. අදපානීය විදිහට. ඊළඟදී සම්මානීය සති සමාධිය. ප්‍රථමන්ත මිත්‍ය සමාධිය සමාධිය කියන්නේ මොකක්ද? මේක කොටස් දෙකක්. උපදේශයේ විශ්ව නිශ්චය කාමයේ සත්‍යය දැනුම් කල්ප සංකල්පයන් වලට ගන්න සම්පූර්ණ ඥානය සම්බන්ධ වෙන විදිහට කියන දේ තමයි සාමාන්‍ය වේගය අදහස් කරන්නේ සමාධිය කියනකොට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. සමතවස්නේ කරනකොට. මේ අදහස් කරන්නේ අපි සෑම කෙනෙකුම සමත භාවනාව කරලා ධ්‍යාන ලැබෙනම භාවනාව දර්ශනා කරන්න ඕනේ. නමුත් මේ විදර්ශනා භාවනාව කියන්නේ සංකීර්ණ භාවනාවක් හරියට කළා නම් මේ සමාධිය පළවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන වලින්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා යම්කිසි වස්තාරම් වස්තබ්බාරම්මනං ආරම්භ පටිවද්දති සිස්සක්ෂේ කරන සමාධි පටිවද්දති සිස්සක්ෂේ කරන කියන්නේ වස්තරම්මාරම්මන අරමුණසගෙන සිතේ සුබවස්ථාපිතේ සමානිත භාවයක් ඇති වෙනවා මේක සමාන සමාධි වේදේ කියලා බුදුදන්වන්නේ කියලා. මේකයි අර සමත වශයෙන් භාවනා කරනවා කියන ආනාපානමය කියන භාවනා ඒවාම එකට දිනන කරගෙන සමාධිය දිනන කරගන්නත් පුළුවන්. වස්තුදානමය කියන්නේ අතෝධිය මාර්ගය කරන්නේ. අනිත් උපරිම වශයෙන් කතා කරන කියන්නේ මේ භාවනාව. අවසන්වතර සමාධියෙන් පුළුවන් කෙනෙක් කියන්නේ ඒ ඵල සමාධියට කියන්නේ සමාධිය දිනන කරගන්න. සමාධිය නැතිනම් තමයි තමන් දෙහන් දැක්කා කියලා භවනා කරලා ඒකත් හොඳට කරන්න පුළුවන්. ඒක වත් කරනවා. එහෙම නැතුණ මේ සංස්කාරය අර පංචස්කන්ධ දෙකේ මානසික වශයෙන් නැතිවෙන අපේ දුක් වශයෙන් නැතිවෙන මනස් නැතිවෙන ඒකමද අපේ සතිය විශ්ව බණ්ඩකාරයේ නැතිවම ඒකේ කටයුතු කිරීමේ සතිය සමාධිය දෙවන්න ඕන. සිත විශ්ව වෙනවා. සිත බහැර යනවා. අරමුණට පිළිගන්නයක් නම් අපිට සමානක භාවයක් නෑ වෙන වෙනම නම් අපිට අර කලින් කියපේකට කරන්න බෑ. මේ සමාධිය. සතිය නම් අපේ ජීවිත කරන්නේ සමාධිය දිනකරන එක තමයි. ඒක නිසා සමාධිය දිනන අන්දමකට අද මුළු කාර්යකරණ කටයුතු කරන්න ඕන. ඉතින් භාවනා කරන කාලය පිළිබඳව මේ සමාධියේ වැඩි දියුණු ආකාරය ප්‍රතිපත්ති ගන්න තමයි සුභාන්තයන් හිතන උත්සාහ ගන්න. සමාධි භාවනා අරමුණු වෙනසික තීක්ෂණ තීක්ෂණ කටයුතු කරන්න ඕන. ඉතින් මොකද මේවා කවදාම දිනු කරගන්නට බැහැ. මේ අසමානක බුද්ධලෝම නැස් වෙනවා. ඒක සමාන කරන්නේ නිකන් විශේෂ විශේෂ දෙයක් ඇති කරගන්න ගියාම අපේ පිටත් වෙනවා. ඒක නිසා සමාධිමත් වෙනවා ආශ්‍රය සම්පූර්ණ වෙනවා කොහොමද? සමාජ දියුණු කරගන්නට ඕන කියන හැඟීම ඇති කරගන්නත් ඕනේ. විශේෂයෙන්ම දැනගන්නට ඕනේ මේ සංස්කාරගතයේ දෙවිගුණේ මෙතෙක්කල් දුක් විඳලා ආවා අනන්ත ප්‍රමාණිකෝ ලෝක පාරණා පිටවමත් මේ සංස්කාරයේ කූඩී තිබුණා. මොකද අපිට සමාජ ප්‍රශ්න දියුණු කරගන්නට බැරි නිසා මේ මාර්ගයෙන් ප්‍රබුද්ධ සාසනය අද අද මේ සමාජයේ දියුණු කරගෙන සුන්දර ලබා ගන්නට ඕන. මේ කුණ සම්පත්තිය නදාරණ අපේ අපේ කුණ සම්පත්තිය සූර්යනට ගන්න සමාජ ප්‍රශ්න දියුණු කරගන්න ඕනේ කියලා අනුන්වත් එක කරන සමාධිය කියන ආකාරයෙන් හිත විසිරෙන දෙයකදී භාවනා අරමුණ වෙන කොට පවතින මූල ප්‍රතිපදාව භාවනාවේ ඉස්සරහට ඕනේ. පාළුවේ ඉතින් නම් නැති නිසා දේව වලින් කරන්නේ කරකට කියන පාළුවේදී. ඉතාලිකේ නේද කතා කරන්නේ. සතරන් දුක්ඛේ පඤ්ඤාය දුක්ඛේ දුක්ඛෝ අනාවෝති දුක්ඛ ගාමිනී පඤ්ඤාය සම්මානකෝ වරයා නිදුක්ඛ සම්මා දුක්ඛෝ ගාමිනී මේ ආර්ය උතුම් වූ සියලුම දෙනාට කරන්නා වූ අනිසක්ඛනදී ඇති විද්‍යාඥාපත්ති ඇතිවීම නැතිවීම දැකදක අන්නද තරම් සමාධියක් අපේ සිතේ තියෙනවා සංවානාවක විද්‍යාඥානය අපන්නාය සමානාවක ඇතිවීම නැතිවීම තුනෙන් හිතවල සමාධි සිතේ ඇතිවීම නැතිවීම අනිත්‍යය කියලා සිතීම නෙවෙයි අදහස එම නිසා අපේ සමාධිය කියන්නේ දැක ගන්න තෝරන්නේ මේ පංචස්කන්ධයේ ඇතිවෙන නැතිවීම. ආයේ සිද්ධාන් මහත් දේශනා කරලා තියෙනවා සමාධිය නැත්නම් ප්‍රඥාව වෙන ප්‍රඥාව නැත්නම් සමාධිය. ඒක. අන්න ධානයක් නැත්නම් සමාධියක් නැත්නම් ප්‍රඥාව වෙනවා. ප්‍රඥාවක් නැත්නම් සමාධිය. මේ දෙකම සැකල නැත්නම්. ඒකයි සත්‍ය සමාධි පරිණාමය කියන ධර්ම කොටස් තුනම අත්‍යවශ්‍ය බැලගෙන තියෙන ධර්ම තාපනක්. සත්‍ය දානන් අපන්නස්ස පඤ්ඤානස්ස අදායකෝ මේ පාඩ දැනන මේ සමාජයක් නම් ප්‍රඥාට කෙනෙකුට ප්‍රඥාවක් නම් සමාධියකට සතිය සමාධි කරන අධික උතුමකට ආශ්‍රයයෙන් කියන්නේ. එනිසා අපි සමාධිය දිනුවා අර කලින් කියන විදිහට ජීවිතයේ තීසලක් මේ පංචස්කන්ධය අනුකම්පාවෙන් භාවනාව කරනවා නම් අපට මේ ඇතිවීම නැතිවීම මේ ඇතිවෙනවා පිළිතුරු භාවනා කරන්න පුළුවන්. ඉතිවිසල ප්‍රශ්නාව විශේෂයෙන්ම දිනනවා. ඒ ප්‍රශ්නාව තුළින් තමයි අපි දැනගන්නේ නිදන් දුක්ඛම් කියලා පාඩම සම්පදානා කියන දෙක සම්බෝධ කියන දෙක නේද? ආනන්ද සම්බෝධ ගාමී පස්වලා කියන සම්පදානා කියලා පදනා වුණාක් අවස්ථාවේදී මේ ප්‍රශ්නාව දැනගන්න බැරි මේ ආර්ය සත්‍ය හතරේ වාසියලා බුදුදහම වදලා තියෙනවා. ලක්ෂ්‍යයෙන් හැටියට උපන්නාය බස්සන්නා බස්සන්. අනින්ද බස්සන්. උපන්නෙන් දෙවියන් ලෝක ආකාරයෙන් සෝපාන දකින්නේ අසෝය ආකාරයට වඩින්නේ. එනිසා අපි මේ කන්නේ දින වෙන ආකාරයට අපි ඒක කරන්න ඕනේ. ඒ නැතුව අපේ පඤ්ඤාව දින කරගන්නේ නැතුව අපිට වෙනස් සාස්ත්‍රා කරගන්න බෑ. දැන් වේලාව නම් නිසා දේශනාව මෙතෙන් ගන්න කරන්න සිදුවෙනවා. මේකත් අපි ප්‍රකාශ කළේ මේ ඊගේ ධර්ම පහ අපි මනමින් කියන කාරණා තෝරන යොදාන අපේක්ෂා කරනවා නම් විශේෂයෙන්ම ශ්‍රද්ධාව දිනන විදිහට කටයුතු කරන්න ඕන භූමියේ කියන නෝපන් අකුසල ධර්මයන් මේ පිළිබඳ උපන් අකුසල ධර්මයන් සාහනය කිරීමද නෝපන්නාව මේ ධ්‍යාන මාර්ග කරගෙන උපන් ධර්මයන් අපදානවන්ට කටයුතු කරන්න ඕන ඊළඟට කටිය සඳහා විශේෂණයක් ප්‍රකාශ කරේ. ආනාපානසනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතර දෙනෙන් වශයෙන් අද අනුමාතෙන් එකේ පන්පස්සනාව ප්‍රමාණ භාගයක් බලන්න කියලා කරනවා කියන්නේ. ඒකට සමාධිය වැඩි ප්‍රඥාව වැඩි. මේ ඉන්ද්‍රයන් සහ සමන්තාකල් පෝරණතා ප්‍රාණෝති සත්වෝමිතරේ ලබා ගන්නවා කියන සත්වෝමිතරේ සකදාගාමනෝති සත්වෝමිතරේ සෝතාපන්නා හොති කියලා බුදුදානම මත වදාලා මේ විදිහේ ධර්ම කාමයේ තියෙන තැනින් දෙලින් තුන අද වශයෙන් අවුරුම සත්‍යයෙන් හරි වෙදක් ඕවාම කල්වස්සාකාත දෙනේ වාස්නාවක සූදානවා කියලා අපි පාත්‍රයෙන් කරන මේ දේශනාව මෙතන ඉන්න කරන්නේ. ඔබට දැන් ඕන කොට සුබ කරන බවනවා.